මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්නයන්. මං අහන්නේ අප්පච්චිට අමාරුයි කියලා ඇයි අපිට දැන්නුවේ නැත්තේ? අටුව ගානේ ටෙලිග්‍රෑම් එකක් එවන්න තිබ්බ නේද වේලපහින්. ඉතින් නංගෝ මං එව්වේ ටෙලිග්‍රෑම් එකක් එදාම ඈ ඒ හිම්බන්දා කවදද බෝල මේ උඩුදුම්බර නෑයින්ට අර ටෙලිග්‍රෑම් හරියේ ඈ කොහොම එක හිම්බන්දා ඒ ටෙලිග්‍රෑම් එක අපට ලැබුණේ අප්පච්චිට අසාත්තයි. උන්ද බලා කියා ගන්න ඕන නම් වහාම එනවා. ඕන් ඔච්චරයි ඒකේ ලියලා තිබ්බේ. ඒ කියන්නේ අප්පච්චි මැරුණාට පස්සේ අපට දැන්නුවේ උන් දෙකේ ලෙඩ බලන්ට එන්ට කියලා. බොහොම කැතයි අයියා. උන්දට සලකන්න අපිට ඉඩ දුන්නේ නැහැ. ඕන් ඉතින් ඔය ඔය මං අවුරුදු කීයක් දෝ රෑදාවල් නැතුව දුක් කරදර සේරම විඳලා අප්පච්චිගේ ලෙඩට දුකට සාතු සප්පායම් කෙරුවට මගේම නංගිගෙන් මට ලැබෙන ස්තුති පුරසාරමේ ධර්ම ඈ අනික ඇයි ඔච්චර විගහට අප්පච්චිගේ ආදාහන ඉවර කරුවේ වටින්නේ නෑ නේද එහෙම කරන්ට බෝලන් නගන්ඩි මේ මොර සූරණ වැස්ස වහින කාලේ එදා විතරයි අව්ව ඩිංගක් පෑවුවේ අප්පච්චිගේ වාසනාවටයි එදාවත් අවුව පෑවුවේ. ඒකයි අපි ඉක්මන් කරලා උන්දගේ අවසාන කෘත්‍ය ඉවර කෙරුවේ අවමංගල්ලේ. ඔය මොනවා කීවත් දැන් ඉතින් වැඩක් නෑ. එන්නත් අප්පච්චි මැරෙන්න කලින් මට දෙන්න නියම කරපු දේවල් මට ඕනේ. අඩුතරමින් මමයි නංගිවත් එකතු වෙලා ලොකු පින්කමක් දානයක් දීලා අප්පච්චිටත් පින් අනුමෝදන් කරන්න ඕනේ. දානයක් දෙන්න එච්චර වියදම් ඕනේ නෑ නගා. ඇරත් ඒ දාණය දෙන එකට මේ දේපොළ ගැන හාරවසන්ට ඕනේ. ඈ? ඒක වෙනම ප්‍රශ්නයක් අයියා. නමුත් අප්පච්චි දවසක්ද මට කීවේ ඔය දවසක්දා කීවාම කොයි කාලෙද කොයි මාසෙද කොයි දවසේද කොයි වෙලාවේද කීවේ මොනවද ඒ කියාපු දේ ලියලා දුන්නද සාක්ෂි තියෙනවද ඕන්න ඔය වගේ කෙලවරක් නැති පුරස්න මතුවෙනවා උසාවියට ගියොත්. මොනව? ඇයි මං උසාවියට යන්නේ? මගේ අප්පච්චි මට දෙන්න කියලා කටින් කියපු දෙයට. ඇයි මම උසාවියට අයියා? <laughs> මේ අහපන්න ගණ්ඩි මේ අහපන් මමයි මේ මුවන් පැලැස්සේ මුලාදෑනිකම කරන විධානාරච්චිලා මං දැන් දන්නවා අපේ ගම්සභා උසාවියට ගියාම නඩුකාර උන්නාන්සෙලයි පෙරක දෝරු අබ්බකාත් උන්නාන්සෙලයි පැමිණිලිකාරීන්ගෙන් වගේම විත්තිකාරීන්ගෙන් හරි වග උත්තර කියන්නන්ගෙන් හරි අහන හරස් පුරස්න ගැන ඒ හින්දා මේ උක්කු නගන්ඩිට අප්පච්චි ඔය කියපු දවසේ යමක් දෙනවයි කී පලියට මේ දේ ගන්ට ලේසි නෑ. ඇයි ලේසි නැත්තේ? මේක හරි කියමනක්නේ. මේ මේ මේ මේ ඔය සද්ද අඩු කරලා කතා බහ කරන එක හොඳයි. ඒ මොකද මගේ හොඳ අප්පච්චිගේ මුරුත ශරීරේ තාමත් අලු වෙලා ඉවර නැති හින්දායි මං කියන්නේ ඔක්කු. මට ඇඬෙනවා මගේ අප්පච්චි වාගේ පින් කඳක් මගේ අතින්ම වතුර ඩිංගක් බීලා පිට වෙලා ගියේ ඒක ගැන. නෑ නෑ නෑ. ඒක බොරු. මේ හන්ට අයියා. මට ආරංචි. එදා අපච්චිගේ පපුව හිර වෙච්ච දවසේ අර මල් පාලය කියන මිනිහගේ කුඹුරේ පටලැවිල්ලක් බේරගන්න. ඒ මිනිහට වී මල්ලක් දෙන්න ගිහින් ඔන්න ඔය මොනවද එව්ව හින්දා අයියා අපච්චිටත් බැලලා යන්න ගියාලු. ඒ ඉඩමේ මායිමද ලොකු අප්පච්චිද ලොකු ඈ යෝ සාක්කි කවුද උක්කු ඒ බොරු කතාවල් කීවේ කවුරු කීවත් අතාත්ත ලෙඩාට වඩා අර මල් පාලය රවට්ට ගන්ටයි අයියා එළියට බැහැලා ගියේ යන්න නෑ කියන්න එපා මට ඉන්නව හොඳ සාකිකාරයෝ ඔය බොරු කේලම කියාපු උන්දලාට මන් දෙන දඬුවම් ගැන කියන්න කලින් කවුද කිව්වේ බලමු කියන්න. කවුද කිව්වේ? හ්ම්. කොමේ එතන? එතනේ මෙහාට එනවා. ඔය කරන වැඩ සේරම ධම්මම නවත්තලා හා. එතන එතනේ මේ කේලම කිස්සවන්ට ගියොත් මහා කරදරයක් වෙන්න බැරි නෑ. ඒ තායිය කෙරුවේ ලොකු වැරදි වැඩක් කියලා කීවේ එතන තමයි. නමුත් දැන් මේ කේලම හකිස්සන්ට ගිහින් මේ පවුලත් කඩා හිරින්ට බැරි නෑ. ඒ හින්දා අනේ මන් දන්නේ මං දැන් මොනව කරන්නද කියලා. ඔන්න එනවා. ඈ එතනෝ. එදා මගේ රත්තරන් අප්පච්චිට අසාධ්‍ය වෙලාවේ කවුද මේ ගෙදර හිටියේ කියනවා ඈ ඒ හිටියේ උන්ගේ නංගන් කියනවා මට ඇයි අහන්නේ අහන්නේ අහන්නේ මේ මේ මේ මේ කවුරු නමුත් මේ මේ උක්කු නගාට බොරු කේලමක් කියලා. මං ඒක හගිස්සන්ටයි අහන්නේ. මේ අහන්ට අයියා. මං මේ ආවේ ඔය කේලම් හගිස්සනවා අහන්ට නෙමෙයි. මං ආවේ මේ මොකද්ද ඔය කියන කේලම නෑ නන්දි? කේලම කියන්නේ ඈ මං මගේ අප්පච්චිට සැලකුවේ නැහැලු උන්දගේ පන කෙන්ද පිට වෙච්ච වෙලාවේ මොකෝ මට අප්පච්චිගේ අන්තිම හුස්ම ඩිංග පිටවෙන්ට නොදී නහය අල්ලගෙන ඉන්නද කියන්නේ? උන් දැගෙන ආපු ආයුෂ ඉවර වුණා. උන් දැගියා. කීවේ ඒ වෙලාවේ මේ ගෙදර හිටිය මිනිස්සු නැතුව මං හදාපු බොරුවක් නෙවෙයි. ඒ කාපු මගේ පපුව තාමත් අරනවා. ඒ කාපු වෙලේ ඉඳලා. කවුද? කවුද මේ මිනිස්සු? ඈ? ඈ එතන? එදා ඒ වෙලාවේ කවුද මෙහි හිටිය මිනිස්සු? මම මේක ලේසියෙන් අරින්නේ නෑ. ඔව් ඔව් ඔව්. අයියා මේ ඔන්න ඔය කතාව දැන් අමතක කරන්ට අපච්චිගේ දරසෑයේ ගිනි අඟුරුවත් තාම නිවිල නැති මේ වෙලාවේ ඔයිට වඩා ලොකු දේවල් තියෙනවා අපිට කතා කරන්ට. අන්න ඒව ගැන හිතලා බලන්න. ඒ සේරටම වඩා ලොකුයි. මට ඔය බොරුව කියාපු කොයිකව හරි හොයලා හොඳ දඩුවමක් දීලා ඊට පස්සේ කතා කරන එක. ඈතන එදා මං අප්පච්චිට සාතු සප්පායම් අප උපස්ථාන සේරම කරලා තියලා නේද බක්කියේ නැගලා ගියේ. කවුද ඒ වෙලාවේ මේ ගෙදර හරි මිදුලේ හරි වත්තේ හරි පාරේ හරි හිටිය මිනිස්සු? හංගන්නේ නැතුව කියනවා බලන්න මට. ඇයි දෙන්නේ එක්කෙනෙක්ද දෙන්නේද හිටියේ? මිදුලෙයි වත්තේයි අර පාරේ මාමන්නිට අසාධ්‍ය වගේ දැනගත්ත මිනිස්සු හුඟ දෙනෙක් හිටියා එදා. මේ මිදුලේ පාරේ පිරිලා හිටියා. නමුත් ඒ සේරම බලා ඉඳද්දි නේද ඔහි අර මල් බාලයාගේ කුඹුර ඇඳා ගන්න ඒකේ පළහිලවට බක්කි කරත්තේ නැගිලා ඇද්දලා ගියේ නැද්ද මං අහන්නේ. ආහා යන්ට එපා කියලා මම කට කට කට කට පරිස්සම් කරගෙන කියනවා කියන දෙයක් මගේ නම්බුවේ දැලි නොගායතනි නෑ නෑ මං දැලි ගන්නෙ නෑ නමුත් ඒ වෙලාවේ මෙහාට ආපු මිනිස්සු මට මතක නෑ ඒ අයගේ නම්ගම්වත් මම නන්නේ සීරගේම නම්ගම් මට ඕනෑ ඒ කේලම හගිස්සන්ට හොඳයි මං තව ටික වෙලාවක් දෙනවා ඒ ඇවිත් හිටිය උදවියගේ නංගන් ටික කල්පනා කරලා මට කියන්න. හ්ම්. ඕමින්ට මං එනකල්. ඕමින්ට. එයාගේ අයියට කීවේ දැන් බලන්න ඕක කොහෙන්ද ඉවර වෙන්නේ කියලා මේ අහනව නෑ නන්දි අයියට අපච්චිගේ මේ බූතලේ සාධාරණ විදියට බෙදලා මටයි නංගිටයි දෙන්න කියලා කී සැරයක් කිව්වද නමුත් මගේ අයිය නෙවෙයි ඒ එල්ලීමට කන්තුන්නේ වටින්නේ නෑ නේද එහෙම කරන්ට ඇයි ඔය හැටි තණ්හාව කොම්මෙහිකම ඔයාගේ අයියා හොඳ මිනිසෙක්. නමුත් පංගුව දේවල් ඒ හොඳ ගති යට කරන. අනේ නිකන් ඉන්ට හිතනෝ. අයියගේ හැටි මට වඩා හොඳට දන්නවා මගේ මිනිස්සයා. ටිකිරි දුම්බරේ. ටිකිරි දුම්බරේ අද එයි මෙහි. එයා හැමදාම මගෙන් අහනවා කෝ ඔයාගේ අප්පච්චි ඔයාට දෙන්න කියලා කියාපු දේවල්. කෝ ඒ ඉඩම් කඩම් රන් රිදී ආභරණ කෝ ගෙඩි රුපියල් 1000ක් විතර සල්ලි කැටේ එක උකුන්ට දෙන්න කියලා නේද අප්පච්චි කීවේ. ඔන්නෝ අහනකොට මං හැමදාම මගේ මිනිහට කීවා ඒ සේරෝ මගේ කීරාලයිය බෙදලා දෙයි කියලා. අදා හීම් බණ්ඩා මේ එනවා අයිබවන්. මෙහාට වරේ මෙහාට වරේ. ගුණාට තනකොළ පිදුරු පුන්නක්කු දුන්නද? ඌව නෑවද? එහෙමයි හරත්තේ රෝදවලට අර ගිරිස් කියන ඒවා දැම්මද? ඒ තේරම කෙරුවායි බවන්. බක්කි කරත්තේ ස්ටෝපෝඩ ගේන්නද? ස්ටෝපෝඩ නෙවෙයි බෝල ඒක යටටම ගෙනේ. ඊට කලින් මට ඇත්ත කියහන් එදා ලොකු ආරච්චිල උන්නාන්සේ ඒ කියන්නේ මගේ පියාණන්දා පරලෝ පරලෝ පරලෝ පරලෝ කප්පිරිය වෙච්චිදා පරලෝක ප්‍රාප්ත වෙච්ච දවසේ අන්න අන්න හරියන් හරියේ පරලෝක ප්‍රිය වෙච්ච දවසේ කවුද මේ වලව්වේ ඒ වෙලාවේ හිටිය මිනිස්සු බොට මතකද හුඟක් මිනිස්සු හිටියද මෙතන අපේ අපෝ සෙනග හැමතැනම හිටිය මහරජු උන්වහන්සේට අසාධ්‍යයි කියලා ආරංචි වෙලා මේ බලන්ට ආපු මිනිස්සු පිරිලා හිටියා මේ ඒ ඒ ආපූදවිය දැක්කද මම මේ වලව්වෙන් පිට වෙලා උඹ ස්තූපයට ගినాපු බක්කි කරත්තෙට නගිනවා. නගින්න ඇති අය බොවා. දැකපු කවුරු හරි කවුද මගේ ඒ රත්තරන් අප්පච්චිගේ ලෙඩේ ආසන්න වෙලා ඉඳදී මං අර මල් බාලයාගේ කුඹුරේ මායිම වැරදි කියලා ඌට වීමල්ලක් පගාව දෙන්න ගියායි කියලා ඒ ලෙඩ බලන්ට ආපු ඇත්තෝ නම් මේ තැන් තැන් වල එකතු වෙලා කසුකුසු ගාලා කතා කරුවා මං දැක්කා. මොනවද ඒ ඇත්තෝ කසුකුසු ගාලා කීවේ කියලායි මට දැන් දැනගන්න ඕනේ. ඈ බොට මම් පඩියක් දීලා මේ වලව්වෙම නතර කරගෙන ඉන්නේ ඇයි? කරත්තේ අදින ගොනා බලා ගන්නයි කරත්තේ දක්කන්ටයි මේ අනික හැම වැඩම කරන්ටයි. ආ ඒ එක්කම මං කීව නේද මේ වලව්වට එන මිනිස්සු මොනවද කතා කරන්නේ කියලා හොරෙන් අහගෙන මට කියන්න කියලා. පංගුවක් ඉන්නේ මට විරුද්ධට පෙස්සම් ගහන්න. ඉතින් ආරච්චි මහත්තයෝ මං මේ මිනිස්සු ළඟට යනකොට ඒ අත කතාව නවත්තනවා නෙවෙයි. හරි හරි හරි කියමුකෝ. මුට ඇහුණද කවුරු හරි එදා මගේ අප්පච්චි මැරෙනකොට මං ගෙදරින් පිට වෙලා ගියේ එක හරි නෑ කියලා ඈ මේ අන්න ඔහෙගේ නගා යන්න ඕන කියනවා ඉතින් මං අල්ලගෙන ඉන්නවය යන්න ඕන නම් යන්නේකනේ ඇත්තේ. මේ අඩ අහිම් බණ්ඩා. මේ දැන් ගිහින් ඉතුරු වැඩ කරහන්. හ්ම් හ්ම්. ආ හොඳයි. මෙන්න එනවා නගන්ඩි. ඇයි ඔච්චර හදිසියේ ආපහු යන්නේ? ඔය කඳුළු පිහගන්න දැම්ම. <sighs> ඒ කඳුළු පිස්සට වැඩක් නැහැ. මට දුක. අප්පච්චි අවසාන හුස්ම පිට කරන්න කලින් ළඟ ඉඳලා වතුර පොදා කටේ වත් කරලා මට ජාතිවත් පවු නෑ කියලා කියව ගන්න බැරි වෙච්ච එක ගැනයි අප්පච්චි මගේ ගෙදරට එක්ක යන්න මම කොච්චර උත්සාහ කරුවද ආව් ආව් ඊට පස්සේ මේ බෝධලිය ලියවගෙන මට කටුව ගහන්න මොනවද කීවේ අයියා? නෑ නෑ මොකුත් නෑ. හා නංගි දැන් කනගාටු වෙන්න ඕනේ නෑ අප්පච්චි මැරෙනකොට කටේ වතුර වක්කරන්න බැරි වුණයි කියලා. ඒ සේරම මම කෙරුවා නංගිටත් වඩා හොඳින්. නේද එතන? ඈ නෑ කිව්වොත් මට මේ ගෙදරින් යන්න ඒ හින්දා මේ මේ එතන මොනවද ওই මුණුමුණු ගාන්නේ? අප්පච්චිට මං සැලකුවේ නැද්ද? ඈ කවුද නෑ කිව්වේ? නෑ මේ කලුණගාට කවුද කිව්වලු? අප්පච්චිගේ පණ යනකොට මන් ළඟ ඉඳලා සාතු සප්පායම් කෙරුවේ නෑ කියලා. මං අවුරුදු ගාණක් තිස්සේ උන්දට කරපු සාතු සප්පායම් උපස්ථාන සේරම ගියා වතුරේ. ඕන ඕවා තමයි මට අල්ලන්නේ නැත්තේ. පින් සිද්ධ වේ. දැන් ওই කතා බහ නවත්තලා වෙන දෙයක් ගැන කතා කරනවාකෝ. මම යනවා මගේ වැඩක් බලා ගන්න. වෙන දෙයක් වෙන දෙයක් කීවේ මොනවා ගැනද අපිට කතා කරන්න තියෙන්නේ? ඈ කතා කරන්න ලොකු දෙයක් තියෙනවද අයියා? මං තකහණියෙන් අදහවි අප්පච්චිගේ දරසැයේ ගිනි අඟුරු දැන් හොඳටම නිවිලා ඇති කියලා හිතාගෙන. ඒත් අනේ මන් දන්නේ මොකද්ද මොකද්ද ඔය කියන්ට යන චූර්ණිකාව කියමු බලන්න. කෝ අප්පච්චි මැරෙන්න කලින් මට දෙන්න කියාපු දේවල් කියලා මගේ මිනිහා ටිකිරි දුම්බරේ හැම තිස්සෙම අහනවා. මේ අහපන් උක්කු නගා අප්පච්චි මැරෙන්න මාස 3කට කලින් ඒ සේරම හොඳම සුදුස්සට ලියලා පවරලා තමයි උන්ද යන්න ගියේ. මායේ පපුව පැලෙන්න එනවා අප්පච්චි ගෙන් සිහි වෙනකොට. අනේ උන්ද ආයෙත් මගේම අප්පච්චි වෙලාම ඉපදෙන්න ඕනේ. කවුද සුදුස්සා? අපච්චිගේ බූදලේ අපට සාධාරණ විදිහකට බෙදලා දෙන්න කියලා පවරපු මිනිස්සු මමයි ඒ සුදුස්සා කියලා අපච්චි එලියාපු අන්තිම කැමති පත්‍රේ කියවලා බැලුවා නම් තේරෙයි මොනව අන්තිම කැමති පත්‍රයක් ලීව ඇයි අපිට ඒ ගැන මේ වෙනකල්ම නොකිය හංගගෙන හිටියේ කෝකෝකෝ ඒ අන්තිම කැමති පත්‍රේ මට වහාම ඒක ඕනේ කියවලා බලන්න ගන්ට ඒක එළියට හෝ හෝ වකෝ මං මේ පැලැස්සේ වැදගත් පිළිගත්තු විධානාරච්චිල. මගෙන් ඔය වගේ පුරස්න කරන එකත් වැරදි. අනික අන්තිම කැමති පත්‍රය ඉල්ලන එකත් වැරදි. නෑ නෑ නෑ. ඒකේ කිසිම වැරද්දක් නෑ අයියා. ඇයි වැරද්දක් නෑ කියන්නේ? අප්පච්චිගේ දරසෑයේ ගිනි අඟුරු නිවෙන්ටත් කලින් මෙහාට කඩා පැනලා තමුන්ගෙම වැඩුමල් එකම සහෝදරයාට කරදර කරන එක කොයිතරම් වැරදිද? අප්පච්චි උඩ ඉඳලා බලාගෙන ඇති. උන්දගේ දුව කියන මේ උකුමැණිකේ කරන කියන දේ සේරම. ඒ හින්දා සේරම අමතක කරමු. අප්පච්චිට පේන්න ඕනේ. මේ මිනිහයාගේ හැටි. ඇයි අප්පච්චි එහෙම දෙයක් ලිව්වේ? මට හුන්නේ නැහැ. කරුණා කොමේ කරුණා? ආ මේ ඉන්නේ මොකද්ද උඹේ හිම්බණ්ඩගේ කියන සම්බන්ධේ? පලයන්ගි ඉක්මනට කැමලාස්ති කරපන්. ආරච්චි මහත්තයාට බඩගිනිත් ඇති. නෑ නෑ නෑ මට බඩගිනි නෑ ඇතදී. මෙන්න මේ උකුඩගාට කෑම ටිකක් දුන්නා නම් අපෝ එපා. මට එපා මේ මහගෙදර හදන කිසිම කෑම බීමක්. මට ඕනේ මගේ අප්පච්චි පරලෝකප්‍රාප්ත වෙන්න කලින් මට දෙන්න කියාපු දේ විතරයි. මට මගේ අප්පච්චි දෙන්න කීවේ මොනවද කියලා මගේ මිනිහා මෙන්න මේ ලයිස්තුව මට දුන්න මගේ මේ අයියා කියන මිනිහයට පෙන්නලා හිටන් වැඩි හුඟක් දුර දිග යයි වගේ පේන්නේ. මේ ඔය දීපොළයි බූදලේ පටලවගෙන සල්ලු සල්වල් කරගන්න මේ වෙලාවේ හොඳ නෑ නේද? ඔව්ව පස්සේ තෝර බීර ගන්නවා. දැන් මේ දුම්බරේ ඉඳලා ආපු tamunගේ නගන්ඩිට සංග්‍රහ කරලා පිටත් කරනවා. මේ මේ මේ මට ඕනේ නෑ කිසිම සංග්‍රහයක්. අප්පච්චි මැරෙන්න කලින් මට දෙන්න කියාපු දේ සේරම මට දෙනවා. නැත්තම් මං නරක ගෑණියෙක් කියලා කියන්න එපා. පච්චී දෙන්ට කියපු හැම දෙෙම දුන්නා. මොනවද මට දුන්නේ? ඇරත් මොනවද ඔය දෙන්ට කියාපු දේ? අප්පච්චි මට කිව්වේ මේ දේපල වලින් දෙකෙන් පංගුවක් මට දෙනවයි කීවා. දෙකෙන් පංගුවක් ඇද්ද? මේ ගෙදරින් භාගයක් මට අයිති. ඇයි භාගයක් විතරක් ගන්නෙ? අනිත් භාගේ පාද. නිකං කටමැත නොකිය ඉන්නවා උක්කුණගේ. මන් නෙවෙයි කටමැත දොඩන්නේ. හැබැයි අයියට මං එකක් කියන්නම්. අප්පච්චි මැරෙන්න මාසෙකට කලින් දවසක මට කීවා මේ බූදලේ දෙකෙන් පංගුවක් මට අයිති වෙන හැටියට ලියාපු බලපත්‍රයේ කොපිය පෙරකදෝරු මහත්තයා ළඟ තියෙනවයි කියලා. අන්න ඒක දැක්කම තේරෙයි ඇත්ත නැත්ත. මොනවා මොනවා කොයි කොයි කොයි පෙරකදෝරු ළඟද තියෙනවයි කිව්වේ. මොකක්ද මේ පෙරකදෝරුගේ නම? ඔව් නම නම. ඇයි අහන්නේ? ගිහින් ඒක අරගෙන පුච්චලා දාන්නද? ඇයි ඔය හැටි කලබල වෙන්නේ? කවුද කලබල වෙන්නේ? මමද උඹද? ඔක්කෝ මේ පිට වෙනවා හොඳයි දැම්මම චිකී කතා කරන හැටි. ඔහොමද තමන්ගේ නංගිට කතා කරන්නේ? එතන මේ සංගෙඩියට කට දාන්නේ නැතුව ඉන්නවද නැද්ද? මට යකා එනවා ওই බන කතා කියනකොට. අන්න කවුද ඇවිල්ලා ඉන්නවා? ටිකක් ওই කටේ ශබ්ද අඩු කරගෙන කියන දෙයක් කියන්න. මොණයක් ආවත් මට කමක් නැහැ. මේක මේ මගේ බූදලියේ තට්ටු කරගන්න එක නවත්තන්න කරන කතාවක්. මං එදා නුවර ගියේදා අප්පච්චිට බේතරන් දෙන්න කොහෙද එක යනවයි කියලා එක ගියේ. ඒ පෙරක දෝරුවා ලවා ඔය අන්තිම කැමැති පත්‍ර ලියව ගන්නට වෙන්න ඇති. හ්ම් හොඳයි බලමු කවුද දිනන්නේ කියලා. මම මේක ලේසියෙන් අරින්නේ නෑ නගෝ. තේරුණාද? නෑ නෑ. මට තේරුනේ නෑ. මං ගිහින් මගේ මිනිස්සෙක්කන් එනවා. අන්න ඒ මිනිස්සෙට තෝරලා දෙනවා පුළුවන් නම්. ආපෝ ඒ ටිකිරි දුම්බරයා. හ්ම් හ්ම්. එක්කන් එනවා එක්කන් එනවා. මං කියලා දෙන්නම්. හැබැයි ඔය ලියාපු අන්තිම කැමති පත්‍රයේ ගේන්න කියමු බලන්ට. බලන්ටද? ඒක ඉරලා දාලා මගේ අයිතිවාසිකම් නැති කරන්නටද? දීම්බණ්ඩා ගෙනෙන් මගේ තිරිස් කලේ. මං මේ මුළු දිස්ත්‍රික්කුවේ ඉන්න හැම පෙරක දොරුවෙක් ළඟටම ගිහින් හරි ඒකේ කොපියක් හොයනවා හොයනවාමයි. ගුවන් පැලැස්සේ රඟපෑම් කීරාලාරච්චිල විජේරත්න වරකාගොඩ. එතන චන්ද්‍රා කළුආරච්චි. උකු මැණිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත්. කතනේ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සහ ජයන්ත චන්ද්‍රලා පාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන